නාම රූප ධර්ම පිළිබඳව ආත්ම දෘෂ්ටි නැති කරගන්නේ කෙසේද? නාමය හා රූපේ රූපෙන් එහා සත්‍ය පුද්ගලයක නැත යන දකින්නේ කෙසේද? සක්කාය දිට්ඨි නැති කරගන්නේ කෙසේද? කෙසේද ස්වාමීන් වහන්සේ? මේක සඳහා කරන්න තියෙන්නේ දකින දකින හැම පරියන්කේ හෝ සක්මනේ හෝ ඉදින්දා වැඩ දකින දේ තුල විමසුම් නුවණ ඒ වගේම ඒකේ තියෙන මේ කොටස නාම මේ කොටස රූප කියලා දන්නවනම් බොහෝ වෙලා බලන්දී අනන්ත වාරයක් බලන්දී කොච්චර බැලුවත් ඒ වෙලාවේ ඇහැට දැක ගන්න දේන් තොරව වෙන গুপ্ত දෙයක් මේකේ නැති බව තේරෙනවා. දකින්නේ තියෙන විස්තර කරගන්න පුළුවන් නාම රූප දෙක විතරයි. ඉන් එහාට ගිය ආත්ම සාරයක් හෝ වෙන গুপ্ত දෙයක් නැහැ. ඒ කාලකාරාම සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා දිත්තා දට්ඨබ්බන්නම් මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති දට්ඨබ්බන්නම් නමඤ්ඤති න අදිත්ථම් මඤ්ඤති අපිට මේ දකින ඇහෙන මොනවාට සම්බන්ධ වෙන දෙයක ඔය පේන දෙයට එහා දකින්න දෙයක් නැහැ. ඔච්චර තමයි. දැකිය යුත්තකුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. ඔබ නොදකින් කියන දෙයක්කුත් නැහැ. ඒ කියන්නේ ඔයින් එහා අපිට පේනවනම් නොපෙනෙන ආත්මයක් තියෙනවා කියලා බලලා බලපන් කියනවනම් පේන්නේ. ඒ නැත්තම් ගන්න එපා. ඉතින් ඒක නිසා බලන බලන දේ කිසියම් තැනක බ්ලැක් හෝල් එකක් තියෙනවා. බ්ලැක් බොක්ස් එකක් තියෙනවා. ඒක හොඳ පිසුදු කළ බලන්න මේකේ වටහා ගන්න බැරි. গুপ্ত ගුඩ මොනවාරි තියෙනවද? නැවත නැවතත් ආනපාන එනකොට එනකොට බලන්න මොනවත් නැහැ ඒකේ තියෙන්නේ මේ ස්පර්ශ කරලා හැකි රූප ධර්ම කොටසක් සහ ඒ රූප ධර්ම අනිත්‍යයේ වෙන් කර ගන්න ගන්න නාම ධර්ම කොටසක් විතරයි බලන්න ඉන්නකොට ඉන්නකොට තියෙනවා මේක මේක පිටිපස්සේ වෙන ගුඩයක් තත්යක් නැහැ. බුද්ධ තත්යක් නැහැ කියන්නේ. අනිත් එක තමයි මේ නාම රූප පිළිබඳව මේ ඊ මං කියන හිටපු කියන බැරි වෙච්ච දෙයක්. ඕනම වෙලාවක දී ඇති ඕනම වෙලාවක يعني අපේ ඉඳුරන් අපිට කියන්නේ පංචවෝකාර භවයක් කියලා අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පස්ආකාරකේ ඉඳුරන් ගැලපෙනවා. ඕනේ එකකින් අපිට දී ඇති තත්ත්වෙක එක්ක රූප බලන්න පුළුවන්, එක්ක ශබ්ද අහන්න පුළුවන්, එක්ක ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. නමුත් එකවරකට එකයි පුළුවන්. හයක් නාලික හයක් තියෙනවා. එකයි බලන්න පුළුවන්. පිටුරු ටෙලිවිෂන් එකක් තියෙනවා නාලික හයක් තියෙනවා. ඒකේ එකයි ඕන් කරන්නේ. ඒ ඕන් කරන එකෙන් තමයි කෙලෙස් ඒකේ නාලිකාව විතර ඕන් කරලා නැති නාලිකාව ඒ වෙලාවේ හැකියාවන් පහක් තුනට එකකින්වත් කෙලෙස් වෙන්නේ නැහැ. එකකින්වත් නිවන් දකින්නත් බැහැ. ඕන් වෙච්ච එකෙන් තමයි දෙන්නේ. එතකොට ඒ බලන වෙලාවේදී අපි රූප බලනවා. ඒකට එන්නේ ශබ්ද ඇහෙන්නේ, ගන්ධ වැදෙන්නේ, රස දැනෙන්නේ, පහස ලබන්න බෑ. ඒ රූප ටික තමයි ඒ වෙලාවේ කෙලෙස් ඒ රූප අවබෝධ කිරීමයි නිවන් ලබන්නේ. ඒ නිසා ඒ වෙලාවේ රූප බලනවාද, ශබ්ද අහනවාද, ගන්ධ රස පහස ලබනවාද, බලනවාද කියන එක කවුරු තීන්දුව කරනවද? ඒක සම්පූර්ණ පොට්ටේට තීන්දුවේ. ඒ තීන්දුව කරන වෙලාවේදී එල්ල වෙච්ච ටික විතරයි රූප වෙන්නේ. මුළු ලෝකෙම තියෙන රූප නෙවෙයි. ඒක ඒක තේරුම් ගත්තාම කියන්නේ ශබ්ද රූප වලට අනුකම් දෙනවනේ රූප රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ගැන කලබල වෙන්න ඕනේ ඒ චිත්තක්ෂණේ නාම රූප කියලා කියන්නේ රූප රූප මේ ශබ්ද රූප ටිකයි ඒක දැනගන්න හිතන. ඊගාව චිත්තක්ෂණේ රූප රූප දකිනවා. ඒකම ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, වට්ටබ රූප අදාළත් නැහැ. ඒ වෙලාවේදී නාම රූප වෙන්නේ දක්ෂින රූපේ තියෙන රූප රූපත් බලන හිත. ඒ නිසා භාවනා කරනකොට අපි මුළු ලෝකෙම තියෙන රූප නෙවෙයි සම්බන්ධ වෙන්නේ සංස්කාර වෙන රූප ටික විතරයි ගන්න. ඒක වෙන් කරගන්න බැරි නම් අපි ලෝකේ තියෙන හැම දෙයක්ම ඔළුවට අරගෙන අයියෝ කවදා ඉවර කරන්නද මුළු බර ගොඩක් කියන එක ප්‍රශ්න. ඒ නිසා මේ වෙලාවට අදාළ වෙන්නේ මුලිච්ච වෙනවා කියන වචනය දෙමලෙන් කියනවා. ආපాతගත වෙනවා කියලා වචනයක් අටුවාවේ ඉල්ලගෙන තියෙනවා. ඇවෙනියුන් කියලා මේක ඉංග්‍රීසියෙන් දාලා තිනවා. තමන්ට ඒ වෙලාවට එල්ල වෙන දේ තමයි එතන රූපකයන්. ලෝකෙ තියෙන ඔක්කොම මේ. ඒ රූප අනිත්‍යයෙන් ඒ රූප ඇතුළේ තියෙන කොටස් වලින් වෙන්කොලා හඳුනා ගන්න ගැතින නාම කියන. ඉතින් මේ විදිහට පටු කරගත්තාම ලොකු සතුටක් ඇති වෙනවා. ලෝකෙ තියෙන ඔක්කොම රූප අවබෝධ කරගන්න ඕනේ නිවනට. ඒ චිත්තක්ෂණේ Tamande එල්ල වෙන ආපాతගත වෙන මුලිච්ච වෙන රූප ටික වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගනි අනික් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් රූප බලන වෙලාවේදී රූප බලන වෙලාවේදී ශබ්ද සම්බන්ධයෙන් අපි නිවන් දැක්කා වගේ. ගන්ධ සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. රස සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. ස්පර්ශය සම්බන්ධ නිවන් දැක්කා වගේ ඒ නිසා අපිට ඒක ගැන කරදර වෙන්නට මේ බලන රූපය ඇහැට ගැහිච්ච රූපය ඒක කහ පාටද නිල් පාටද හැඩේ මොකද්ද කියලා දන්නවනම් දැන් ඒක තමයි දැනෙන්නේ. ඉන්නේ නොදැක්ක දෙයක් හෝ දැකිය යුතු දෙයක් හෝ නොදැකිය යුතු දෙයක් ඒක නේ. ඒ පිළිපැත්තන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නෙමෙයි අපේ ඉක්ුඟාවක් වෙලාවට නොදන්න දේවල් ගැන කනගාටු වෙවි ඉන්නවා අර අස්පනා පිට තියෙන දේවල් ගැන නොසලකා හරින එක තමයි මේ අසත්‍යමත්කම කියලා කියන්නේ. ඉතින් ඒ ටික තේරුම් කළ දෙන්න මම හිතන්නේ මේ විඥාන 10ක 15ක විස්තර කරන්න වෙයි කියලා. මේ ප්‍රශ්නේ එකම විදිහකට තුප්පලකේ වර්ණ කරලා කියන්නේ මේ මහ විතාල දෙයක් කරලා. නාම රූප පිළිබඳ ආත්ම දෘෂ්ටි නැති කරගන්න කිසිද කියන කියන තියෙන්නේ. ඕනම තරම් වෙලා ආනපන දිහා බලන්න ආනපන විතරක්ම හැදි අරගෙන ඒකේ දැක ගන්න බැරි යමක් තියෙනවා. ගූඪ යමක් තියෙනවා කියලා, গুপ্ত යමක් තියෙනවා කියලා අවුරුද්දක් කරක් අඩු වෙනවා. තියෙන්නේ බලා ගන්න පුළුවන් නම් කොහෙද එන්නම් ආත්මයකට ඉඳලා තියෙන්නේ. නිසා බොහෝ වෙලා භාවනා කරනකොට තමයි ඥානෙ නෙවෙයි අත්දැකීමෙන් තමයි තේරෙන්නේ මේක පිළිසුදු කරලා බැලුවොත් අවුරුද්ද දෙයක්. ඒක නිසා මේ අර විහිළුවට කියන්නේ අර අර ආම්දුරු කියපු කතාව. අද්දාදීසා. කොටිකාත් අද්දාදීසා ආම්දුරු මේ අදී බයලු පිස්සන්. ඒ දවස පිස්සන් කොටේ බණකට ආරම්භ කරනවා. ආන්දෝ පුදුමාකාර බයමාලු කරන්න දෙයක්වත් නැතිලු. ආන්දරන්ට වැඩ නැති වුණත් විනාඩි 15කට කලින් ගියා. යනකොට සංවිධායකව නැතුළු පිස්සු ටික විතර. එකෙක් කතා කරලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා. ආන්දෝ පුදුමාකාර බය වෙලා මොන කරන්න විදියක් නැහැ කියන දෙයක්වත් නැහැ. මේ පිටිට කන තියාගන්නවා. මිනිහා ඉස්සරහින් කන තියාගෙන ඉන්නවලු පිස්සා. ආවුතුම පිළිපස්සේ කන තියන්නේ පොන්දරී දෙනවලු. ඊට පස්සේ කවලු උපාසක මහත්තයෝ කන තියාගන්න කිව්වේ. විනාඩි 15ක් විතර ඉන්නකොට ගරු උපාසන හත්තු මොනවත් ඇහෙන්නේ නැහැ කිව්වා. අමුසේ විනාඩි 15 දැන් මම දවස් සුමාන කරක් බලලා ඉනවා මටත් මොකුත් ඇහුන්නේ නැහැ. ඒකවල සංවිධායක වෙනකොට ආමතුරු තහන පිටියට කඩතියක් ඉතහාට දෝහන ඇවිල්ලා බේරගත්තට පස්සේ ගොල්ලෝ අනේ බීර බදන මේ වැඩේ කරන්න එපා. ඉතින් අර පිස්සා කියපේක තමයි කියන්නේ. කොච්චර වෙලා කන තියන් අහගෙන හිටියත් ආත්මයක් දකින්න බෑ. එහෙම බැලුවේ නැත්නම් අපි හිතනවා මේ ආස්වාද ප්‍රසආදයේ අතර ગેප් එකේ ආත්මය ඇති. ආස්වාසේ එන්නේ ඉස්සෙල්ලා ગેප් ඇති ආත්මය ගියාට පස්සේ ඇති කියලා හොඳට පිරිසිදුලා බලන්න. කිසිම තැනක එහෙම මේ গুপ্ত දෙයක් නැහැ. ඒකේ එන්නේ නැහැ දවසක් බලලා. දෙකක් බලලා. ඇති වෙන්න බලන්න. එන්නේ නේගේ බලනවා පිස්සා කිව්වා වගේ තමුසුම විනාඩි 5ක් පානකොට දීලා කරන මම දැන් අවුරුදු 33ක් හොයනවා මටත් අවුයි.